සවන කාලෝ අයං බදන්තා සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ ලෞතර තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන්ගේ හිතසුව පිණිස අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්නයි. පින්නතනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරන්නේ මේ මරණානුස්සතිය සම්බන්ධයෙන්. මේ ධර්ම දේශනා මාලාවේ මරණානුස්සතිය සම්බන්ධයෙන් මේ වෙනකොට ධර්ම දේශනා 19ක් සිදු කරලා තියෙනවා. අද මේ සත්පුරුෂ පිරිස දායකත්වයේ දරන්නේ එහි 20 වෙනි දේශනාව සම්පූර්ණ කරන්න. මරණ සතිය පිළිබඳව කරුණු ගෙනහැර දක්වන මේ දේශනා මාලාවේ පහුගිය දේශනාවෙන් අපි සාකච්ඡා කරන්න තියදුනේ මේ ගතිය කියන කාරණාව පිළිබඳව. මොකද අපි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා යම් පුද්ගලයෙකුගේ ජීවිතය කොච්චර කාලයක් පැවතිය යුතුද කියන කාරණාව කාටවත් තීරණය කරන්න නිශ්චයකට එන්න බෑ. මෙච්චර කාලයක් මගේ ජීවිතේ තියෙන්න ඕන කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට කාටවත් තීරණය කරන්න බෑ මට කවදාවත් මෙන්න මේ මේ වාගේ ලෙඩ හැදෙන්න එපා කියලා තීරණයක් කරන්න බෑ අපි අකමැති කල්හිම අකමැති රෝග අපිට වැළඳෙනවා. ඒ රෝග වැළඳෙන්නේ අහවල් කාලයේ කියලා නිශ්චිතයක් නැහැ. ඕනෑම කාලයක වැළඳෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ ජීවිතය අපි අත්හරින තැන කොතනද කියලා නිශ්චිත තීරණයකට එන්න එන්න බෑ. ජීවිතයේ අත්හැරපු අපි නැවත උපදින්න ඕනේ අහවල් තැනයි කියන කාරණාව පිළිබඳවත් අපිට තීරණයකට එන්නත් බෑ. කොහේ උපදිනවද කියන කාරණාව මෙහෙ ඉන්න කාලේ හරියටම අපි දැනගන්නේ දැනගන්නේත් නැහැ. එහෙනම් මෙන්න මේ කාරණා පහට හරියටම උත්තර හොයන්න බලුවන් කමක් නැහැ. ඒ කරුණු ටික සාකච්ඡා කරපු අපි මේ සාකච්ඡා කරන්නේ මරණයෙන් පස්සේ උපදින තැන කොතනද කියන එක නොදන්නා නොදන්නවා කියපු කාරණාවට හේතු 19 වෙනි දේශනාව පුරාවටත් මේ සඳහාම තමයි කරුණු සාකච්ඡා කරන්න තියෙන්නේ. එහෙමනම් පින්නතුනි මේ පින කියන ධර්මතාවය තමයි මේ සංසාර ගමන පුරාවටම අපිව ආරක්ෂා කරන්නේ. යම් රැකවරණයක් තියෙනවා නම් පිළිසරණක් තියෙනවා නම් ඒ රැකවරණේ පිළිසරණ තියෙන්නේ පින කියන ධර්මතාවය ළඟ. ඒ වගේම අපට මේ ලෝකේ අයිති දෙයක් තියෙනවද? අපිට අයිති යම් දෙයක් තියෙනවා නම් අපට අයිති එකම දෙයක කියන්නේ කර්මය කියලා. වෙන අයිති දෙයක් නැහැ. කර්මය තමයි අපට අයිති දෙය. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ කම්මස්සකෝ කර්මය සොකීයයි. ඒක තමන්ගෙමයි. වෙන කෙනෙකුගේ නෙමෙයි. තමන්ම සසර කරගත්ත දෙයක් තමයි තමන් භුක්ති විඳිනවා නම් භුක්ති විඳින්නේ. ඒ නිසා කම්මස්සකෝ කර්මය සොකීයයි. ඊළඟට කම්ම යෝනි කර්මය තමයි අපි උපදින තැන තීරණය කරන්නේ. මෙහෙන් මරණයටපත් වෙන පුද්ගලයා උපදින්නේ කොහෙද? මෙයාට හම්බ වෙන්න ඕනේ ඇඟ මොකක්ද? ඒක කොයි වාගේ ඇඟක්ද? එය කෙසේ විය යුතුද කියන කාරණාව තීරණය කරන්නේ කර්මයේ විසින්. කූඹියක් දකින්නවා, කෝඳුරුවක් දකින්නවා, මැස්සෝ මදුරුව වාගේ අපි දකින්නවා. පණුව පළඟැටියෝ වාගේ අය, සර්පයෝ වාගේ අය, අලියැත්තු වාගේ අය ඊට කුඩා සත්තු මේ ආදී නොඑක ආකාරයේ ඇඟවල් අපි දකිනවා. പ്രേත ලෝකෙත් ඇඟවල් තියෙනවා, പ്രേතයෝ ඉන්නවා. නමුත් අපිට පේන්නේ අපිට පේන්නේ නැහැ. නිරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි ඕන තරම් පෙර භවවල නිරේ ඉඳලා තියෙනවා. නමුත් මේ ජීවිතයෙන් අපි නිරේ දැකලා නිරේ දැකලා නැහැ. එහෙමනම් මිනිස්සුත් ඉන්නවා දෙවියෝ ඉන්නවා බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජ්‍යෝ වැඩ ඉන්න බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා එහෙමනම් මේ නිර්ය පිරිස සම්පූර්ණ කළේ කර්මයමයි මනුෂ්‍ය ජීවිතයක් අපිට දායාද කළේ කර්මයමයි මනුෂ්‍ය ජීවිතයේ යම් යම් අඩුපාඩු සහිත විපදුනේ ඒ කර්මය නිසාමයි දෙවියෝ බ්‍රහ්මියෝ වෙලා ඉපදුනේ කර්මය නිසාමයි. එහෙනම් කම්ම යෝනි. මේ පුද්ගලයා ඊළඟට උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන යම් සාධකයක් මේ ලෝකේ තියෙනවා නම් ඒකට කියනවා කර්මය කියලා. ඒ නිසා කම්ම යෝනි. කම්ම බන්දු. පිළිතනේ අපිට යම් පිළිසරණක් තියෙනවා නම් ඒ තමයි ඒත් කර්මය. අපේ ඥාතිවරයා කර්මයමයි. කම්ම දායාදෝ කර්මය තමයි අපේ දායාදය. මේ ලෝකෙට අපි දායාද කරගෙන ඇවිල්ලා තියෙන්නේ කර්මයමයි. කම්ම පටිසරණෝ කර්මය තමයි අපිට තියෙන එකම පිළිසරණ. යම් කම්මං කරිස්සාමි මම යම් කර්මයක් කරන්නේද කල්යාණං වා පාපකං වා තස්ස දායාද. ඒක යහපත් කර්මයක් වෙන්න පුළුවන් අයහපත් කර්මයක් වෙන්න පුළුවන්. එය මගේ දායාදය. ආන් ඒ නිසා සඳහන් කළා යම් කල්යාණ වූ කර්මයක් මේ සංසාරේ අපි කරලා තියෙනවා නම් ආන් ඒ කල්යාණ වූ යහපත් වූ කර්මය නිසා තමයි අපි මේ ලෝකේ සැපයි කියලා යමක් භුක්ති විඳිනවා නම් භුක්ති විඳින්නේ ඒ කරගත්ත යහපත් කල්යාණ වූ කර්මය නිසා. ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය ලැබුවේ කල්යාණ වූ කර්මයක් නිසා. ඒ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය තුළ යම් යම් සැප සම්පත් භුක්ති විඳිනවා නම් ඒ හැම සැපක්ම භුක්ති විඳින්නේ කල්යාණ වූ කර්මයක් නිසා. නිරෝගී බවද ආහාර පානවල ඌණ නැති බවද ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් යාන වාහන වල අඩුවක් නැති බවද මේ සියලුම දේවල් පෙර කරගත්ත කල්යාණ වූ කර්මයක් මතම සිද්ධ වෙනවා. සමහර වෙලාවට කොයිතරම් ධනය තිබුණත් මොනතරම් සම්පත් තිබුණත් මානසික සතුටක් මානසික නිදහසක් නැහැ. කායික සුවයක් නැහැ. ඒ පෙර කරගත්ත කර්මයක විපාක නිසා. එහෙමනම් සඳහන් කළේ කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. එහෙනම් මේ පාප කර්මයක විපාකයක්. ඊට අමතරව මේ උතුම් මනුෂ්‍ය ජාතියේ ඉපදිලා අනන්ත දුක් බිඳ බිඳ වේල කණ්ඩ නැතුව ඇඳ ගන්න දෙයක් නැතුව හිසට වහලයක් නැතුව දුක් විඳින අය ඕන තරම් ඕන තරම් දකිනවා. එහෙම ජීවිත තියෙන්නේ පෙර කරගත්ත අකුසල කර්මයක විපාක නිසා. ආන් ඒ නිසා සඳහන් කළා ඊ타ම දුක් සහිත වේදනාකාරී ජීවිත ගත කරන්නේ නම් ඒ රැස් කරගත්ත අකුසලයක් නිසා බොහොම සහනශීලී ජීවිත ගත කරනවා නම් ඒ තමන් රැස් කරගත්ත කුසල ධර්මයන්ගේ ප්‍රතිඵලයක් නිසාමයි. ආන් ඒක දැනගෙන සුදුසුම කාලයේ බොහෝ පින්කම් කරගන්න කියලා සඳහන් කළා. සුදුසු කාලය කියලා පින්නතිරි කිව්වේ මේ අති උතුම් වූ බුද්ධෝත්පාදේ. පින් කරගන්න තියෙන හොඳම කාලය. මේට වඩා යහපත් කාලයක් පින් කරන්න අපිට ආයෙ නම් එළඹෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ සෑම උදෑසනකම භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරන කරුණු පහක් තියෙනවා. මහණෙනි බුද්ධෝත්පාදය ඊටාම දුර්ලභයි. මහණෙනි මිනිස් ජීවිතය ඊටාම දුර්ලභයි. මහණෙනි ෂණ සම්පත් ඊටාමත්ම දුර්ලභයි. මහණෙනි පැවිද්ද ඊ타ත්ම දුර්ලභයි. මහණෙනි ධර්මය පරම දුර්ලභයි. මේ තමයි බුදුරජාණන් වහන්සේ සෑම උදෑසනකම භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරන දුර්ලභ කාරණා පහ. පරම දුර්ලභයි. බුද්ධෝත්පාදයක් කොයිතරම් දුර්ලභද කියන කාරණාව අපිට තේරෙන්නේවත් නැහැ. ඒ බුද්ධෝත්පාදයක් ඒ තරම් දුර්ලභයි. ලෝකේ ලබන්න තියෙන අපහසුම දේ තමයි බුද්ධත්වය. ආන් ඒ නිසා බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන උත්මයෝ ඊටාම දුර්ලභයි. පාරමිතා පුරන උත්මයන්ගේ දුර්ලභ බව නිසාම බුද්ධෝත්පාදය දුර්ලභයි. ඒ පිළිබඳව කරුණු බොහෝ දේශනාවල් වල පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට ශ්‍රේෂ්ඨ වූ මනුෂ්‍ය ජීවිතය හරි දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ පෙර සංසාරේ බොහොම හොඳට සිල් රැකලා තියෙන හින්දා. කෙනෙක් උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ සීලය. උපදින තැන තීරණය කරන්නේ සීලය. ඒ තීරණයත් එක්ක අපේ ඇඟක් තීරණය වෙනවා. ඉපදිච්ච කෙනාට ලැබෙන්නේ මොනවද කියලා තීරණය කරන්නේ දානය. උපදින තැන තීරණය කරනවා සීලය. ඉපදුනාට පස්සේ ලැබෙන දේවල් තීරණය කරනවා දානය. ඊළඟට දේශනා කළා මහණෙනි ෂණ සම්පත් පරම දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතයත් දුර්ලභයි ෂණ සම්පත්තියත් දුර්ලභයි. මොනවද මේ ෂණ සම්පත් කියලා කියන්නේ? ඇස් දෙක, කන් දෙක, නාසය, කතා කරන්න පුළුවන් බව, අත් දෙක, පාද දෙක මේවා අයිති වෙන්නේ ෂණ සම්පත් වලට. මේ දේවල් මේ ඉන්ද්‍රියන් අපිට ලැබිලා තියෙන්නේ පෙර කරපු අසීමිත කුසල කර්ම වල විපාකින්ද. මේ ඉන්ද්‍රියන් ලබන්නේ අපි කරපු පින් මදි නම් අපිට ඉන්ද්‍රියන් ලැබෙන්නේ අඩුවට. මේ මුළු ජීවිතේම ලබනද පෙර කරපු පුණ්‍ය ධර්මයන් සීමාවක් නැතුව වියදම් කරලා තියෙනවා. එහෙම වියදම් කරලා ගත්ත ජීවිතයක් මේක. නමුත් ජීවිතේ සම්පූර්ණ කරගන්න වියදම් කරන්න කුසල් මදි වුණාම ජීවිතේ හුඟක් දේවල් මේ කයේ ලැබුණා. නමුත් සමහර කෙනෙකුගේ අතක් අඩපණයි. පයක් අඩපණයි. ඇහක් පේන්නේ නැත්තම් දෙකම පේන්නේ එක්කෝ කනක් ඇහෙන්නේ නැත්තම් දෙකම ඇහෙන්නේ මේ දේවල් කර්මානුරූපවම අපිට ලැබිච්ච දේවල්. ෂණ සම්පත් හරීම දුර්ලභයි. පැවිද්දත් ඊටාම දුර්ලභයි. බුද්ධෝත්පාදයක් තියෙන්න ඕනේ. ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් තියෙන්න ඕනේ. කියන්නේ මිනිහෙක් වෙලා ඉපදෙන්න ඕනේ, ෂණ සම්පත්තියෙන් ඕනේ. යම් යම් අංග විකල ස්වභාවයවල් තියෙනවා නම් ශරීරයේ නොයෙක් වෙනස්කම් තියෙනවා නම් පැවිදි කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මෙන්න මේ මේ අය පැවිදි කරන්න එපා කියලා කරුණු පෙන්නලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. එහෙනම් පැවිද්ද ලබනද බුද්ධෝත්පාදයක් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ෂණ සම්පත් මේ හැම දෙයක්ම බලපානවා. ඒ නිසා පැවිද්ද හරි දුර්ලභයි. පැවිදි භූමිය තුලත් පැවිද්ද කියන්නේ මොකක්ද කියන එක හරියටම හඳුනාගෙන තමන්ගේ පැවිද්ද ආරක්ෂා කරගන්න ඕනේ. නිර්මලව ලැබිච්ච පැවිදි ජීවිතය ආරක්ෂා කරන්න බොහෝසේ කැපකිරීම කරන්න ඕනේ. බොහෝ දේවල් අත්හරින්න ඕනේ. බොහෝ කැප කරලා බොහෝ අත්හැරලා මනාව සිල් ගුණ පූර්ණේ කරගෙන ජීවන පැවිදි ජීවිතය තවත් දාස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් දෙනාට මහත් පින් රැස් කරගන්න හේතු වෙන ජීවිතයක්. හොඳට ඵල දරලා තියෙන ගහකින් බොහෝ ප්‍රයෝජන ලබනවා වගේ මනා සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරන කෙනෙකුගෙන් බොහෝ දිනකට ලැබෙන අප්‍රමාණ ලාභය. අවසානයේ සඳහන් කළා ධර්මයත් පරම දුර්ලභයි කියලා. පින්නතනේ ධර්මයේ පරම දුර්ලභයි කියලා කියන්නේ මේ කාලේ නම් අපිට ඕන තරම් බණ අහන්න ලැබෙනවා. මේ කාලේ නම් අපිට බණ පොත් මුදලට අරගන්න ඕන තරම් තියෙනවා. නිවැරදි ධර්මයේ සඳහන් වෙච්ච පොත්. ත්‍රිපිටකය නිර්මල ත්‍රිපිටකය මේ කාලේ ඕන තරම් මුද්‍රණය කරලා තියෙනවා. ඒ හින්දා ධර්මයේ අපිට කිසිම අඩුවක් අඩුවක් නැහැ. ඒ තරම් ධර්මයේ දකින්න කියවන්න අහන්න ලැබෙන්නත් සංසාරේ වෙනම කරපු විශාල පුණ්‍ය කර්මයක් තියෙනවා. හැබැයි ධර්මයේ දුර්ලභයි කියලා කිව්වේ තව කාලයක් එනවා. මේ ධර්මය කියන වචනේවත් අවුරුදු ලක්ෂ ගානකටවත් ඇහෙන්නේ නැහැ එහෙම වචනයක්. ධර්මය කියන වචනේවත් ඇහෙන්නේ නැහැ. බුද්ධ කියන වචනේවත් ඇහෙන්නේ නැහැ. සමහර රජවරු ධර්මය හොයාගෙන වනාන්තරගත වුණා රාජ්‍ය පවාත් හැරලා. එක බණ පදයක් ඉගෙන ගන්න ජීවිතේම පූජා කරා. බ්‍රහම්සොඩාදී රජවරු යක්ෂයාගේ කටට පනිනවා. කන්ද උඩ ඉඳලා කටට ලං වෙනකොට මට ඇහෙන්න බණ පදයක් දෙකක් කියන්න කියලා කිව්වා. ඒත් එක්කම කටට වැටෙනවා යක්ෂයාට අනුභව කරන්නයි ඉරදීලා තියෙන්නේ. බණපදයක් දෙකක් ඇහුනහම ඒක මට මහා සැපතක් කියලා කල්පනා කළා. එහෙනම් බණපදයක් වෙනුවෙන් ජීවිතේ ජීවිතේ පරිත්‍යාග කරන කාලයක් එනවා. නමුත් අපිට එහෙම බවක් එහෙම බවක් නෑ අපිට ධර්මයේ ඕන තරම් තියෙනවා. එහෙනම් මේ සඳහන් කරන දුර්ලභ කාරණා පහම අපිට බොහොම සුලභව තියෙනවා. එහෙනම් මොනවද අපි දැන් කරන්න ඕනි? වහවහ වහවහ ඒ ධර්මයේ තේරුම් ගන්න එක. ඉගෙන ගන්න එක. අවබෝධ කරගන්න එක. ධර්ම මාර්ගයේ ගමන් කරන එක. සසර ගමන සුවපත් කරගන්න කටයුතු කරන එක. එවන් උතුම් බුද්ධෝත්පාදය ලැබිලත් කෙනෙක් තවත් ප්‍රමාදීව කාලය ගත කරනවා නම් බුද්ධෝත්පාදයේ ප්‍රමාද නම් අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා අපි කොච්චර ප්‍රමාදීද කියන කාරණාව ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. නමුත් පින්නතිරි සංස්කාරේ පුරාම අපිට හුඟක් වෙලා තියෙන්නේ මොකක්ද? මෙන්න මේ ප්‍රමාදී බව. නැත්තම් බුදුවරු මොන තරම්නම් අපිට මුණ ගැහෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන තැන්වල අපි කොයි තරම්නම් ඉන්නේ ඇද්ද? ඒ වුණාට අපිට තවම තවම හොයන නිවන හම්බ වෙලා නැහැ. අනමතග්ග සංයුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි මොන තරම් ඈත ඉඳලා මේ ගමන එනවද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි එකම අම්මා කෙනෙක් වෙනුවෙන් සංසාරි පුරා ඔබ හලාපු කඳුළු මහසાગර ජලයට වඩා වැඩි කියලා. එතන එකම අම්මා කෙනෙක් කියලා කිව්වේ මේ ජීවිතේ මවම මේ සංසාරේ මට හම්බ වෙලා තියෙන වාර ගණන සීමාවක් නැහැ. මහ මුහුදේ ජලයට වැඩියෙන් කඳුළු එකතු කරලා තියෙන්නේ මේ ජීවිතේ අම්මා වෙනුවෙන්ම පෙර පෙර භවයවල වල මම අඬපු කඳු. ඒ ජල කඳට වැඩිය කඳුළු සාගරයක් නිර්මාණය වෙන්න ඇය වෙනුවෙන් මං කොච්චර ඇඬුවද? ඇය මේ සංසාරේ මට අසංඛ්‍ය අප්‍රමාණ කීයක් නම් මුණ ගැහෙන්නේ ඇත්ද? එහෙමනම් අපි ඉපදිලා තියෙන වාරවල සීමාවක් නැහැ. අසීමාන්තික වාරවල අපි ඉපදුනා. බුදුවරුත් ඔය අතර ඕන තරම් මුණ ගැහුණා. නමුත් කිසිම බුදුරජාණන් වහන්සේ නමක් ළඟ ආර්ය தත්වයට අපිපත් වෙලා නැති වෙච්චි. ඒ අති උතුම් ආර්ය தත්වයටපත් වුණා නම් සමහරලාට සංසාරේ මෙච්චරයක් අපි එන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට මෙච්චර කාලයක් අපි කීකරු වෙලා නැහැ කියන එකයි. අකීකරු බව හින්දම සංසාරේ අනන්ත දුක් විඳ කියනවා. ඒ අකීකරු ජීවිතය තුළ ශ්‍රද්ධාවෙන් දැකලා වැඳලා පුදලා නමුත් සිල් ගුණත් ආරක්ෂා කරන්ඩ ඒ ඒ කාලවල කටයුතු කරපු නිසා අපිට අද නැවත මනුෂ්‍ය ජීවිතයක් හම්බ වෙලා තියෙනවා. එහෙමනම් මේ උතුම් කාලේ ප්‍රමාද වෙන්න එපා කියලාමයි දේශනා කරන්නේ. පින්නතනේ අපි මේ ජීවිතේ ප්‍රමාදී බව ඇති කරගෙන වැඩි වැඩියෙන් කරන්නේ පව් නම් පෙර ජීවිතවලත් අපි වැඩියෙන්ම කරලා තියෙන්නේ පව් නම් මේ ජීවිතෙත් කරන්නේ පව් පෙර ජීවිතවලත් කරලා තියෙන්නේ පව් එහෙමනම් අපිට ලේසියෙන් ආපහු සුගතියක් ආපහු සුගතියක් නැහැ මේ බුද්ධාන්තරයත් සුගතියක් නොලබාම අපින් ඉවර වෙන්න පුළුවන්. අපි සුගතියකට නොයාම බුද්ධාන්තරේ ඉවර වෙලා යන්න පුළුවන්. ආන් ඒ නිසා අප්‍රමාදීව වහවහ කුසල් රැස් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හේතුව උපදින තැන දුක් සහිත තැනක් නොවෙන්න නම් ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ මේ ලෝකේ ජීවත් වෙන මේ සත්වයා මේ මේ විදිහට ජීවත් වෙනකොට සංසාරේ නොඑක් වර අකුසල්ම රැස් කළා. අකුසල් නිසා අපි අනන්ත දුක්ම වින්දා. අපිව බේරන්න කෙනෙක් ඉන්නවද මේ සංසාරේ? ආරක්ෂා කරන්න කෙනෙක් ඉන්නවද? අපි වැරදි කෙරුවේ දන්නේ නැති හින්දානේ. පව් කියලා දන්නවනම් අපි කරන්නේ නෑනේ. එහෙම කීවට එහෙම හිතුවට අපිට සාධාරණයක් කරලා දෙන්න කෙනෙක් කෙනෙක් නැහැ. එන්නතින උසාවියට ගියහම පැමිණිලි පාර්ශවයේ පැත්තට චෝදනාව ලබාපු පාර්ශවයේ අය වෙනුවෙන් කතා කරන්න දෙගොල්ලක් ඉන්නවා. වැරදිකාරයා පැත්තේ ඉන්න අය නමුත් එයා මේ වාගේ වැරද්දක් කළේ මෙන්න මේ වාගේ හේතු කාරණා ටිකක් නිසා කියලා එයාට දඬුවම ලිහිල් කරලා සාධාරණයක් කරලා දෙන්න කතා කරන පිරිසක් ඉන්නවා. ඒ වුණාට මේ සංසාරේ අපි වැරදි කරාම අපි නිවැරදි බව තහවුරු කරන්න කෙනෙක් නම් කෙනෙක් නැහැ. දඬුවම තීරණය කරන්නේ එකම කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙමේ ස්වභාව ධර්මයමයි. සාධාරණයක් කරන් දෙන්න කෙනෙක් නෑ. කොතෙන්ට යන්න තීරණය කරනවද? එතන ගිහිල්ලා දුක් විඳින්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා කුසල්ම රැස් කරගන්න වීරිය වඩන්න කියන එක බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අපිට කරුණු පැහැදිලි කළා. සසර යම් කෙනෙක් තව ඉන්න බලාපොරොත්තු වෙනවනම් ඒ ඉන්න ජීවිතේ සැප සහිතවම ගත කරන්න. බොහෝ සේ කුසල් කරන්න ඕනේ. මහපින්කම් කරන්න ඕනේ. අපේ දවසේ වැඩියෙන්ම අපි අතින් කරන්නේ පව් බව අපි හොඳටම දන්නවනම් වැඩි වැඩියෙන් පින් කරන්නම යොමු වෙන්න ඕනේ. කල්පනා කරලා බැලුවොත් වැඩියෙන්ම අපි අතින් කෙරලා තියෙන්නේ අකුසල්. ගත වෙන පැය 24ක් උදේ අවදි වෙච්ච තැන ඉඳලා හවස නිදි හට එනකන් කරපු කියපු දේවල් පිළිබඳව කල්පනා කරලා බලහම මොන තරම් පව් කෙරිලා තියෙන්න පුළුවන්ද? පින් කරලා තියෙන ප්‍රමාණය ඊටම අඩුයි. සමහර වෙලාවට දවසකටම බුදුරජාණන් වහන්සේ වන්දනා කළේ එකපාරයි. අද දවසටම යාචකයෙකුට බත් ටිකක් දීලා තියෙනවා. නැත්තම් තිරිසනෙකුට බත් ටිකක් දීලා තියෙනවා. එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරලා තියෙනවා. මේ වාගේ බොහොම පුංචි කුසල් ප්‍රමාණයක් කරලා තියෙනවා. බණක් අහනවා කියන එක පුංචි කුසලයක් නෙමෙයි. නමුත් පැය 24ක් තුළ මම පින් කරලා තියෙනවා පැයක්. ඉතුරු කාලෙන් වැඩි ප්‍රමාණයක් මම නැතිින් කරලා තියෙන අකුසල්. එහෙනම් වැඩි අකුසල් පැත්ත. හැම වෙලාවෙම වැඩි වෙන්නේ අකුසල් පැත්ත නම් පින් පැත්ත බොහොම අඩු නම් විපාක දෙන්නේ විපාක දෙන්නේ වැඩි පැත්ත. ආන් ඒ නිසා මනාව සිහියෙන් මේ ජීවිතේ පවත්වන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයක් දේශනා කළා. සම්මා සතිය මනාව දේශනා කළා. සිහියෙන් ඉන්න ඕනේ. සිහි නැති හැම තැනම අකුසල් වරස් වෙනවා. එහෙනම් වැඩි වැඩියෙන් අකුසල් නම් රැස්ුනේ අපිට වැඩි වැඩියෙන් හම්බ වෙන්නේ දුක් කරදර මිස සැප සම්පත් නොවේ කියන කාරණාව අපි නිතර නිතර මෙනෙහි කරන්න ඕනේ. යම් කෙනෙක් සසරෙන් මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අවශ්‍ය බලවත් කුසල කර්ම වහවහ රැස් කරගත යුතුයි කියලා දේශනා කළා. ඒ හැර වෙන කල යුතු දෙයක් නැති බවත් අතීතයේ වෙනස් කරන්න අපිට පුළුවන්කමක් නැති බවත් පැහැදිලි කරා. අතීතයේ වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ කියලා කිව්වේ. මම විසින් රැස් කරගත්ත අතීත අකුසල් අපි කියනෝනේ දන්නේ නැති නිසා කළා කියලා දෙන්න කෙනෙක් නැති හින්දා කළා තේරුණේ නැති නිසා කළා මේ ආදි වශයෙන් නොඑක් දේවල් කියනවා. එහෙම අතීතයේ රැස් කරගත්ත කුසල කර්ම බොහොමයි. අතීතයේ රැස් කරගත්ත කුසල කර්ම බොහොමයක් තියෙනවා. නමුත් ඒ කරපු අකුසල් වෙනස් කරන්න දැන් පුළුවන් කමක් නැහැ. දැන් ඉව කරලා ඉවරයි රැස් වෙලා ඉවරයි. වෙනස් කරන්න ක්‍රමයක් නැහැ. කාන්ගේ නිසා මේ ජීවිතෙන් වහවහ කුසල් කරන්න පුළුවන් අතීත කර්ම යටපත් කරලා සුගතියෙන් සුගතියට යන්න හරි. හැබැයි ඒකට හරි බලවත් කුසල කර්ම කරන්න ඕනේ. ආන්ගේ බලවත් කුසල් නිසා දුගතියෙන් නිමිදිලා සුගතියෙන් සුගතියට යන්න ඒ අතර ප්‍රඥාව ලැබලා බොහෝ පින්කම් කර කර අකුසලයේ යටපත් කර කර ගිහිල්ලා සෝවාන් ආදී උතුම් ආර්ය මාර්ගඵලයක් ලබා ගන්න පුළුවන් වුණොත් සම්පූර්ණයෙන් කර්ම විපාක දෙනවා කියන එක නවතිනවා කියලා නෙමෙයි කියන්නේ. නමුත් සතර අපායට ගෙනහිල්ලා විපාක දෙන්න බැරි වෙනවා කියලා කියන්නේ. කර්ම විපාක දෙනවා සතර අපාය දාලා විපාක දෙන්නේ. අන්න ඒ නිසා බොහෝසේ කුසල් රැස් කරන්න දේශනා කළා. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ ඉන්නතනේ අපි ශක්තිමත් අය බවට පත් කරන්නට. අපි නිවැරදි අප්‍රමාදී පුද්ගලයෝ බවට පත් කරන්නයි මේ මරණය කියන කාරණාව නිතර නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කරන්නේ. මැරෙන කෙනෙක් බව නිතර සිහියේ තියෙනකොට වැරදි කරන්න යොමු වෙන ප්‍රමාණය හුඟක් අඩු වෙන නිසායි භාග්‍යතුන් වහන්සේම දේශනා කරන්නේ. පින්නතනේ සමහර වෙලාවට අපි කරපු කර්ම අපිට විපාක දෙනකොට කාලයක් අපි තාම හොඳට ජීවත් වෙනවා. හිටි ගමන් ජීවිතේ හැම පැත්තම කඩා වැටෙනවා. ආර්ථික පැත්ත කඩා වැටෙනවා. විවාහ ජීවිතේ කඩා වැටෙනවා. සමාජීය පැත්ත කඩා වැටෙනවා. මේ හැම පැත්තක්ම කඩා වැටිලා ඊටාම අසරණ ජීවිත බවට පත් වෙනවා. එහෙම ජීවිත ගත කරන අය අපි මේ සමාජ ජීවත් වෙනකොට ඕන තරම් ඕන තරම් දකිනවා. ඒකට හේතුව තමයි සංසාරේ කරපු කර්ම ඒ ඒ කාලවලට විපාක දෙන්න පටන් ගන්නවා. අපි සසර පුරාම අකුසල්ම කළා නෙමෙයි. කුසලුත් කළා. අන්නේ කුසල් විපාක දෙන තාක්කල් අකුසල ඉස්මතු වෙන එකක් නෑ. නමුත් කුසලයේ ශක්තිය හීන වෙනකොට අකුසලයේ ශක්තිය බලවත් වෙනවා. එදාට අකුසලයේ අපිට දෙඩිසේ බලපෑම් කරන්න බලපෑම් කරන්න පටන් ගන්නවා. සසර ගමනේ අපි හැමෝම එහෙමයි. කුසල් අකුසල් දෙකම මිශ්‍රව කරගෙන ආවා. නමුත් උතුම් බුද්ධෝත්පාදයක් ලැබුණාම හැකි තරම් අකුසලයෙන් ඈත් වෙලා කුසලයට බර වෙන්න යමෙක් කල්පනා කරනවා නම් ඔහු ප්‍රඥාවන්තයි කියලා තමයි කියන්න වෙන්නේ. ජීවිතේ නැමැති මේ යාත්‍රාව සංසාරේ නැමැති සාගරේ අපි පදවලු. සංසාරේ නැමැති සාගරේ පැදගෙන යනකොට මේ යාත්‍රාව ගොඩටම පදවන්නේ අපිට හම්බ වෙලා තියෙනවා හබලා ගොඩට පදින්න දුන්න හබලෙන් අපි ගහලා ගහලා ඒ ඔරුව කඩනවනම් අපිට ගොඩට යන්න වෙන්නේ සසර හුඟක් පින් කරලා හම්බ වෙච්ච ෂණ සම්පත් මේ ඉන්ද්‍රියන් කියලා අපි මතක් කළා. ඒ ඉන්ද්‍රියන් හම්බුනේ පව් කරන්න නෙමෙයි පින් කරන්න. නමුත් අත් දෙක, පාද දෙක, ඇස් දෙක, කන් දෙක, කට පාවිච්චි කරන්නේ අකුසල් රැස් කරන්න නම් අපි හරියට අර යාත්‍රාවට පදවන්න තියෙන උපකරණයෙන් ගහලා කැඩුවා වගේ වැඩ. ඇස් වලිනුත් හරියට පව් කරගන්නවා. කන් දෙකිනුත් හරියට පව් කරගන්නවා. අතපය වලිනුත් පව් කරනවා. කටිනුත් සීමාවක් නැතුව පව් කරනවා. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළේ හැම පුද්ගලයෙකුගේම කටේ කෙටේරියක් තියෙනවා කියලා. පුද්ගලයාගේ වචන හරි භයානකයි. මේ කෙටේරියෙන් කාටද කොටන්නේ? මේකෙන් කොටන්නේ වෙන කාටවත් නෙමෙයි. Taman තමයි කොටාගන්නේ. අනිත් කෙටේරිය වලින් අනුන්ට කොටනවා. කටේ තියෙන කෙටේරියෙන් Tamanට කොටනවා. බොරු කියනවා. කේලම් කියනවා. පරුස වචන කියනවා, හිස් වචන කියනවා. මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්‍රලාප. මේ දරුණු අකුසල් හතරම කලේ කටින්මයි මේ කටින් කරපු මේ අකුසල් මාවම විඳවනවා. මාවම සංසාරේ තවනවා. නමුත් මේ කට හම්බුනේ සංසාරේ හරියට පින් කරලා. කතා කරන්න බැරි කෙනෙකුට වඩා කතා කරන්න පුළුවන් කෙනෙක් කොච්චර වටිනවද? මේ ලැබිච්ච කටින් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරන්න පුළුවන් නම් මේ ලැබිච්ච කටින් තව කෙනෙක් සංසාරයෙන් එතර කරන්න වචන පරිහරණය කරන්න පුළුවන් නම් මේ ලැබිච්ච කටින් කෙනෙකුට හොඳ වැරදි කියලා හොඳ නරක කියලා දීලා නිසි මගට ගන්න පුළුවන් නම් අපි මොනතරම් සාධාරණ ඒ ඉන්ද්‍රිය වෙනුවෙන් ඉෂ්ට කළා වෙනවද? ඇස් දෙක නැමැති ඉන්ද්‍රිය වෙනුවෙන් කොයිතරම් සාධාරණයක් කළා වෙනවද? අකුසල් රැස් වෙන පැත්තෙන් එහා අයින් කරගත්තාම. කන් දෙක නැමැති ඉන්ද්‍රිය බොහෝ වෙලාවට අකුසල්ම රැස් වෙන දේවල් වලටයි වැඩියෙන්ම යොමු කරලා තියෙන්නේ. නමුත් බුදු ගුණ අහන්න, ධර්මය අහන්න මේ කන අපිට හරි ප්‍රයෝජනවත්. මේ ඉන්ද්‍රියන් හරියට දෙපැත්ත කැපෙන ආයුධ වගේ. හොඳ පැත්තට යෙදුවොත් හොඳටම හොඳයි. නරක පැත්තට යෙදුනොත් ඊටාම නරකයි කියලා අපිට කියන්නේ. පින්නතේ මේ කීප දෙනෙක් මුණ ගැහිලා ඒ කීප දෙනාම සංසාරයෙන් එතර කරවන්න පුළුවන් නම්. ඒ භාග්‍යතුන් වහන්සේක තැනක දේශනා කළා තමන් තනියම සංසාරයෙන් එතර වෙනවට වඩා තවත් එක්කෙනෙක් හරි මේ සංසාරයෙන් අරගෙන යනවා නම් වටිනවා කියලා. එහෙනම් අපිට මෙහෙම ජීවිත ගත කරනකොට කීප දෙනෙක් මුණ ගැහෙනවා. අම්මා මුණ ගැහෙනවා. තාත්තා මුණ ගැහෙනවා. Tamanට දරු පිරිසක් මුණ ගැහෙනවා. අම්මට තාත්තට පුළුවන් නම් Tamanගේ දරුවෝ ටිකක් අරගෙන සංසාරයෙන් එතර යන්න උත්සාහ කරන්නේ. ඒක පිළිතුරේ කොයි තරම් වටිනවද කියන කාරණාව වචන වලින් කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ වැඩේ කරන්න නම් මුලින්ම අම්මා තාත්තා සිල්වත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් පැමිණිලා තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයට පැමුණුනා කියලා කියන්නේ තිසරණ සහිත පංසල් මත Tamanට පිළිටන්න පුළුවන් වුණොත් පන්සිල් උල්ලංඝනය කරන දරුවෝ පන්සිල් මත පිළිහිටවන්න පුළුවන්. අපි සිල් මත පිළිහිටලා නම් දරුවන්ට කවදාවත් සිල් කඩාගන්න මව්පියන්ගෙන් අනුබල ලැබෙන්නේ අවුරුදු 60ක් 70ක් වගේ බොහෝම කෙටි ජීවිතයක් අපිට තියෙනවා. ඒ මේ කාලේ හැටියට උපරිමේ ජීවත් වෙනවා කියලා හිතුවොත් ඔය අතරේ ඕන වෙලාවක මැරෙන්න මැරෙන්න පුළුවන්. නමුත් මේ කෙටි ජීවිතේ සුවපත් කරගන්න මේ කෙටි ජීවිතේ සන්තරපණය කරන්න අපි මොනතරම් වැරදි දේවල් කරනවද? දරුවෙකුට උගන්වන්න ඕනේ. ඒ දරුවට හොඳට උගන්වන්න කියලා හොඳ පාසලකට ඇතුළු කරන්න කියලා හිතලා බොරු ලිපිනයක් හදලා බොරු පදිංචියක් තහවුරු කරලා දරුවටත් බොරුවක් කටපාඩම් කරවහම අපි ඒ දරුවගේ ජීවිතයට කරලා තියෙන්නේ පුදුම අසාධාරණයක්. එතකොට මව්පියෝ ගාව සිල් ගුණ නැති නිසා දරුවෝ ළඟත් සිල් ගුණ නැති කරලා. එතකොට අපිට පුළුවන් ද තව පිරිසක් අරගෙන ගොඩ යන්න. අපිත් වලින් දරුවොත් වලින් ඒ අය ගොඩ ගන්න නම් කවුරු හරි ගොඩ ඉන්න ඕනේ. මම එක කරුණක් ඔය සඳහන් කළා. එහෙනම් දරුවන්ට පව් කරගන්න මව්පියන්ගෙන් ලැබෙන අනුබලය බොහොම ඉහළයි. හැබැයි ධර්මය නොදන්න නිසා දෙගොල්ලම ඉන්නේ වල්. සුගතියකට යන්නේ ගොඩට එන්නේ. ආන්ගේ නිසා මේ පව් වලින් මනාව වැළකීලා කටයුතු කරන්න උත්සාහ කරන එක බුදුරජාණන් වහන්සේ ගැන ශාසනාව. හැමෝම එක වගේම කටයුතු කරන්න උත්සාහ කරනවා නම් හරි වටිනවා නමුත් ඒක කවදාවත් සංසාරේ වෙන්නේ නැති දෙයක්. සමහර අයට මේ ලෝකෙ ඉපදිච්චාම අඩුපාඩු බොහොමයි. සමහර අයට රුව නැහැ. සමහර අය ළඟ ಗುಣ නැහැ. සමහර අයට සම්පත් නැහැ. සමහර අයට නිරෝගී බව නැහැ. මේ හැම දෙයකටම හේතු වෙලා තියෙන්නේ පෙර මා විසින්ම රැස් කරගත්ත දේවල්. කම්ම දායාදු. මේ තියෙන්නේ මගේම දායාද ටික. ඒ දායාද ටික මම්මයි රැස් කළේ. ආන් ඒ නිසා මනාව ගුණ පුරන ජීවිතයක් හරි වටිනවා. එහෙම ගුණ පුරපු අය මරණයටපත් වෙන්නේ හරි සතුටින්. ඒගොල්ලෝ ගාව දුක නැහැ. මොකද හොඳට දන්නවා මෙහෙන් ගිලිහෙන මම උපදින්නේ සුගතියක කියලා. එහෙම හැඟෙන පුද්ගලයාගේ මරණ මංචකේ සතුටින් පිරෙලා තියෙනවා. ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා ඉන්නේ. එහෙම නැති කෙනා මරණ මංචකේ මත භීතියෙන් වෙවුලනවා. තමන් කරපු වැරදි, තමන් කරපු අකුසල්, සමාජ අසාධාරණකම් ඔහුට තමන් ඉස්සරහ පිට හරියට චිත්‍රපටියක් වගේම ඇවිල්ලා පේන්න පටන් ගන්නවා. ඔහු බීතියෙන් බීතියටපත් වෙලා මැරිලා දුගතින්ට ගිහිල්ලා උපදිනවා. හැබැයි හුඟක් පින් කරගත්ත කෙනා හරිම සතුටුයි. මම ළඟ තිසරණ තිබුණා. මම ළඟ පන්සල් තිබුණා. තිසරණ පන්සල් මත පිහිටලා මම බොහෝ කුසල් රැස් කළා. මේ කුසලය මම දුගතියකට ගෙනියන්නේ මේට වඩා ඉහළ තැනකට අරගෙන යනවා කියන පූර්ණ විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඒ මරණ මංචකේ සතුටින් කරල් වෙනවා. එහෙම නැති වුණොත් සක් වලින් සක් වල කොහි ඉපදෙයිද දන්නේ. සාගරයේ පතුලේ ඉපදෙන්නත් පුළුවන්. සක් වල ගණනාවක කෙරවල ඉපදෙන්නත් පුළුවන්. මඩවලක උපදින්නත් පුළුවන්. වැලි කාන්තාරික ඉපදෙන්නත් පුළුවන්. අසූචි වලක ඉපදෙන්නත් පුළුවන්, මහනිරයක ඉපදෙන්නත් පුළුවන්, තිරිසන් ලෝකේ ඉපදෙන්නත් පුළුවන්, ප්‍රේතයන් අසුරයන් අතර ඉපදෙන්නත් පුළුවන්. දෙවියෙක් බ්‍රහ්මයෙක් අතර උපදින්නත් පුළුවන්, ආය මිනිහෙක් අතර ඉපදෙන්නත් පුළුවන්. එහෙමනම් අපි සඳහන් කළා අපි කළ කල්යාණ වූ කර්මයට අනුව අපි උපදින්නේ කොහෙද කියන කාරණාව ඒ කර්මයේ විසින්ම තීරණය කරලා තියෙනවා. කල්යාණං වා පාපකං වා තස්ස දායාදි මේ හැම හැම දෙයක්ම තමන්ගේම දායාදයි ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා මරණ සතිය සම්පූර්ණ කිරීම වෙනුවෙන් දේශනා කරන දේශනා මාලාවේ 20 වෙනි දේශනාව මේ විදිහට නිමා කරන්නයි සූදානම් වෙන්නේ හරියටම නිවැරදිව මරණානුස්සතිය වඩන්නේ මෙන්න මේ මේ ආකාරයෙන් මරණය පිළිබඳව සිහිපත් කළ යුතුයි කියන කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කරුණුයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ. එහෙමනම් උපදින තැන් පහක් පිළිබඳව දේශනා කළා කොහේ උපදිනවද කියලා. නැත්නම් අපිට නිශ්චය කරන්න බැරි කාරණා පහක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අපි මුලින්ම සිහිපත් කළා මෙච්චර කාලයක් මගේ ජීවිතේ පැවතිය යුතුයි කියලා අපිට ස්ථිරව කියන්න බෑ. මේ මේ ආබාධ මට හැදෙනවා කියලා අපි දන්නේ නැහැ. ඒ ඒ ආබාධ හැදෙන්නේ මේ මේ කාලෙටයි කියලා අපි දන්නේ. ජීවිතයේ අත්හරින තැන දන්නේ. අත්හැරියම උපදින තැන දන්නේ. එහෙනම් මේ ගතිය කියන කාරණාව කොහේ සිද්ධ වෙනවද කියන එක නොදන්න බව පැහැදිලි කරමින් තමයි මේ කාරණා ටික සිහිපත් කරන්න තියෙන්නේ. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සෝපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සාදු සාදු සාදු ඔබ අප කෙරෙන් දෙතින් එතුම් වූ සතරම් දේශනේ පවත්වාවදාළ පූජනීය කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ ධර්ම දේශනාමය කුසලානිසංස බලයෙන් බුදුපසී පුතු මහරහත් උතුමන් වහන්සේලා නිවි සැනසී පෙමෙන වැඩවතාල උතුම් වූ නිවනින්ම සැනසෙන්නට මේ උදාර්ථ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා ආරමිතාවක් වේවා යනුවෙන් අපි සෙවම සාතුනාතරන්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.